තරම් වෙලා බුදුරජාණන් ඒක දැන් අපේ වෙනසක්. අපි පුළුවන් ඒ ධර්මයේ තාක්ෂණය. දවස දෙල්පිනි කරේ උත්තර තියෙන ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ධර්ම කාරණය. ඉතින් මේ රහතන් වහන්සේ ඒ ධර්මයට පිළිතුරු පිළිතුරු දුන්නා නම් වාහනේ පුදුමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ හිතේ කාර්යත්වයක් නෑ. කොහොමද? ඉතින් මේ ලෝකයේ සුභාෂිත යම්තා දේවල් ඒ සියල්ලම වාහනේ බුදුරජාණන් වහන්සේගේ දේවල්. කියලා උපමාවක් කිව්වා. දෙවි දෙවියන්ගේ මේ මහත් වූ වී ගොඩක් මේ වී ගොඩේ මිනිස්සු තම තමන්ට ශක්ති ප්‍රමාණය භාජලා දෙන ඒ භාජනයට ඉතුරුනේ ගෙනියනවා ඉතින් ආමාවතේ කොහෙද වගේ අන්න අර වී ගොඩේ ඉතින් ලොකු භාජන කීනේ ගොඩාක් කී ගන්නවා පොඩි බලයෙන් තියෙන ඉස්තර ගන්න කොහෙන් ගත්තත් ගන්නෙ අර දීපෝ අන්‍යයන්ගේ කියලා කියනවා බුදුරජාණන් වහන්සේගේ දහර ටිකක් ගත්ත ඒ දහම ආයෙත් ගන්න බුදුරජාණන් වහන්සේටයි වෙන කාටවත් නෙවෙයි ඉතින් අපි කවුරුත් කරන්නේ මොකක්ද උන්වහන්සේ මේ ධර්මයේ ඉගෙනගෙන ඉන්න තමයි කියන්නේ. එච්චර. මේ සියලුම ගෞරව ජීවිතයේ ගුණ වෙන යම්කිසි කෙනෙක් මුළු හදවතින්ම අදහා ගන්නවා. අන්නේ තැනත්තා තුළ සත්‍යා කියන ඉන්ද්‍රිය පිළිදෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා ශ්‍රද්ධාව දැන් මේ පිටු දහස් පහක් මුළුමනේ ධර්මයේ ශ්‍රවණය කරා දැන් තමන් නොදැනුව යම් කිසි ප්‍රමාණයකට තමන්ගේ ජීවිතේ වෙනසක් වුණා වෙන්නේ නැහැ. ඊට පස්සේ කාම පිළිසම්ද කියලා. එන්නේ බුදුරජාණන් ප්‍රකාශ කළා. යෝවානන්ද මයා ධම්මෝති විනෝති තීරෝ අනුනත්තෝ. සෝ මමච්ඡේ සාසා. ආනන්දේ මා විසින් ධර්මයේ විනය කියලා දෙකක් දේශනා කරලා තියෙනවා. අවබෝධ කරගන්න ඕනේ ක්‍රමයේ සුප්පේ කරන ධර්මයේ අනිත් ඒ තථාගතයන් වහන්සේගේ පිරිනම් සෑයෙන් පස්සේ සාස්තුන් වහන්සේට ඉඳලා ගන්න කිව්වා. එහෙමනම් අපිට ධර්මයේ කෙරේ කොච්චර ගෞරවයකින්ද මේ ධර්මය හදාගන්න ඕනේ. අද මේ මේ බුද්ධ ශාසනයේ පිරිහීගෙන යන්නේ ධර්මයේ පොඩ්ඩක් තේරුම් බේරුම් ගන්න එයා සුබ කරන්නේ. තමන්ට ඕන හැටියට සපලකොට ධර්මයේ සමාධියක් හැටියට පෙන්වන්න ගන්නවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කරන ලොකුම අවබෝධය. ලොකුම අපහාසය. ධර්මය කියන්නේ මහත්තු සංකල්පය. මහත්තු ශ්‍රද්ධාවන්ත භක්තියකින් ඉගෙන ගන්න කියක්. ඒක. කෙලවරක් නැතිව ආ සංකාර ගමන මේ ධර්මයේ හැදෑරෙන්නේ කෙලවර කරනවා. කෙලවරන්නේ දුරුසයිද? මේ ධර්මයේ සූර්යාන්ත වේරාදවන. කෙලවරන්නේ අවිද්‍යාව අමුද ධර්මයේ සූර්යාන්ත පරමාර්ථය. මේ ධර්මයේ තුලින් තමයි අපට ජීවිතේ ඒකායන සැලසුම් ලබා ගන්න. වෙන කිසි පිළිවෙලක් නැහැ. අනිත් හැම දෙයක්ම తాවකාලිකයි. අනිත් හැම දෙයක්ම අපි අත්හරිනවා. අපිට හැම දෙයක්ම අත්හරින්න සිදු වෙනවා. මේක හොඳට අවබෝධ කරගෙන සිටු අපේ ශාස්ත්‍රෝ ඒ බාහම කියන්නේ මට දැක්කා සැපයි. මට දැක ගන්න දෙයක් නෑ කියලා. දෙවෙනි බුදුදහම වදාළේ ඉන්නේ වාස්තවයේ හිමිනා පූර්ණිකාය පිච්චේ. වාස්තවයේ මේ කුරු ශරීරය දැක මොනවද බලන්නේ. අනේක බුදුදහම වදාළා යෝග වාස්තවයේ ධම්මපතිනි සෝමා යම් කිසි මේ වස්තුවේ ධර්මයේ අවබෝධ කරගන්න. අන්නේ ආකාරයෙන් ධර්මයේ මම අවබෝධ කරගන්නවා. ඒක වස්තුවේ ධර්මයේ දැක්කේ. ඔබ පුළුවන් බාරගන්න. ඉන්නේ මේක පේනවා. ධර්මයේ නැති තුල තමයි බුද්ධ ඥානවත් කතියෙ තියෙන්නේ. ඉතින් මේ විලාසෙදී බුදුරජාණන් වහන්සේ ආවට දිනන දරුණක් කරන්නේ කොහොමද හිතන්නේ මේක මේ රූපේ නිත්‍යයක් තමයි නිත්‍යයක් බාහිර අනිත්‍යයක් විදින නිත්‍යයක් තමයි නිත්‍යයක් බාහිර ඒක තමයි නිත්‍යයක් සංඥා නිත්‍යයක් තමයි නිත්‍යයක් බාහිර ඒක තමයි නිත්‍යයක් හිතේ කන්නේ вместе для всем материально, Бхагаван Махасева сам материально. Чисто вместе для сам материально, Бхагаван Махасева сам материально. එවනම් අනිත්‍යයේ සකස් දුක බාහිර දුකයි. යම් දුක නම් මේ මමේ මාගේ මමයි කියලා සැලකී මුත්‍යයක්. ඒක නෑ බාහිර මොකද ඒ. මේ වස්තුනාම දුක ආරම්භන වාස්තුවේ අපේ රණාසුත වාස්තවන ආර්ය සමාධිය ගුරු සියලු දිනක් ප්‍රමිත තුරලා යම් රූපයක් දැක්ක. යම් මේ අත්‍යනාමෝ ඒ උපස්ථාන කරන සාමතුන් කියව උනාසකමිකේ කුඹරක කුඹරක සාරාව අනේ මාවත කියන්නේ පා මට බෑ නතරේ මට උන් උපදාන දෙන්න කරන්න කියලා මම මෙතන කාර්යලා පාරේ නේද මම පුළුවන් ඒකට ඉතල ඉඳලා මේ පරිසර දෙකේ උඩට වලින් බුදුරජාණන් වහන්සේ බලන්න කියලා. ඉතින් මේ පරිසර පරිසර අවස්ථාවක වෙනවා. ඉතින් ඊළඟට දෙවිවරු දෙවි බුදුරජාණන් වහන්සේට කිව්වා බාහිර මේ වාස්තුවේ විශ්ව මනින් ක්‍රේතුනේ මේ දෙවිවරු සහකරනවා. අවුරුදු 12 වහන්සේ පක්ෂිකු ඒකාන්තයෙන් සෙන්සිගේ වේවා උදේ පාන්දර බුදුරජාණන් පිසුනා සේනා කරනවා කෙස්තු මිහින් කියන්නේ වාස්තවයේ බාහිර සිදුවේ නැහැ බාහිර සාහනය නාම කරන්නේ මේ කියන්නේ මේ දෙවියන් කිව්වා කියන්නේ මේ විදිහට වාස්තවයේ කෙස්තුගේ විදිහට නම් සිදුවනවා ඊළඟට කියන්නේ සාදේශයෙන් කිව්වොත් ඒක වක්කලි මුළු මුලින්ම පිළිතුරුගේ නිදහස් වෙනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා කියන්නේ බලයෙන් කිසි දෙයක් නෑ කියලා. ඉතින් මේ විසුණුනාගේ වක්කලි නාමයෙන් උදේ පාන්දර වැඩේ. පරිදෙනවා මම ආවේ බාහිර බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් අවදි. දෙවියන් දෙවියන්ගේ මන්දිරයේ තියෙනවා. බක්කලියාමුදුරුවෝ කියනවා අනේ එහෙනම් මම මේ වහන්න බෑ. මම විමදලා. මම මොකද විශ්වාසනේ කියලා. බාහක බුදුරජාණන් වහන්සේ යනවා. මම විමදලා තමයි. ඉතින් ආමුදුරුවෝ මුනාසි කිමින් කිව්වා. ඉතින් මුනාසි ආපේ වැඩේ වැඩේ එහෙම කියන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මේක කරලා කියලා. බක්කලියාමුදුරුවෝ දැන් කියනවා බඳිනික කියනවා එනම් බුදුරජාණන් වහන්සේට කියන්න වක්කලේ මේ රූපේ කෙරේ වේදනාව කෙරේ සංඥාව කෙරේ සංකාර කෙරේ විඥාන කෙරේ ත්‍යාගාවක් නැහැ ඒක දුරු කර ගන්නවා ඒක ගැන සැකතරන්නේ නැහැ කියන්නේ ඒක විශ්වනාථේ පවදාරන්නේ වක්කලේ අන්තෝලයේ අතරේ වේදනාව වැඩි හරි දැන් සිහියේ බෙල්ල සපාරා බුදුරජාණන් වහන්සේ පරිවිදේ එකට උන්වහන්සේ දැක්ක මේ සිද්ධිය. උන්වහන්සේ කියනවා මහණෙනි අපි යන වස්තමේ කුල සූත්‍රය දිවින සාකච්ඡා. අපි යන යා යන ප්‍රතිසාරය තමයි දෙපැත්තට වෙන්නවා කියන එක. ඉතින් මේක දැකලා ඒ විනාඩේ අනු විනාශ වෙන්න තමයි හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ මහානරණ අනුබෝධ මාර්ගය වක්තනී කුල පුත්‍රයාගේ වීණාමේ වේ. ඉතින් විසුණු මහන්සේලා ගෝවාන් වහන්සේ මේ වක්තනී ආන්දර කොහෙද ඉතින් කියනවා මහණෙනි මේ වක්තනී බොහෝ නාමස් කියන බොහෝ මුතිමත් මේ කොහෙද කියන්නේ කියලා. අනිත් ධර්මයේ අවබෝධ නිශ්චය ඒක වේදනාන්සේලා බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් හරි පිළිවෙලට ධර්මයේ පේනා දී කෙනෙක් වෙන වෙන කෙනෙක් පහළව ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නේ කෙනෙක් නෑ මේ රූප පැහැදිලි වෙන සතර ශක්තිය හඳුනාගත්තේ ඒ බුදුරජාණන් වහන්සේ තමයි වෙන කෙනෙක් නෑ සතරෙන් දුක සතර හදන කීක හඳුනාගත්තා බුදුරජාණන් වහන්සේ තමයි ඒකෙන් නිදීම කියනවා හඳුනාගත්තා බුදුරජාණන් වහන්සේ තමයි ඒකෙන් මෙදින ක්‍රමය හඳුනාගත්තේ මේ බුදුරජාණන් වහන්සේ තමයි එන්ට උන්වහන්සේ මේ ශ්‍රාවකයාව දුකින් මුදවන්නට දත හැකි සෑම කීවරක්ම දක්වනවා. සෑම කීවරක්ම දක්වනවා. යොදුන් ගණන් වලිනවා දුකේ විඳින කෙනෙක් දාන්නේ. අපි දන්නවනේ බොහෝම අහසු කෙනෙක් තමයි ගුරුවරයාණන් වහන්සේ ගාව පැවිදුනේ නන්ද කුමාරයා. මොකද හේතුව එයා ධනපත කල්යාණයෙන් කැමැත්තෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ ජීවිතයේ ඇත්ත තත්ත්වය. දැන් අපිට හිතෙන්නේ නෙමෙයි. මේ සංසාර කෙලවරකට ජීවිතේ ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා මෙතන මේ ජීවිතයේ සුදු කාණන් කියනවා කියන කිලක් නැහැ. අපිට හිතෙන්නේ මේක තමයි ජීවිතය. මේක තමයි දැනගන්න තියෙන්නේ, ගෙවල් දොරවල් ගන්න තියෙන්නේ, ධර්මවල ගන්න තියෙන්නේ, ජීවිතවල තියෙන දායක පවරන්න තියෙන්නේ මේක තමයි. මේක තමයි අපි හිතන්නේ අපිට තේරෙන්නේ. නමුත් මේ සම ජීවිත සංස්කාර කියන බලමුක මේ ගතතර ජීවිතය ඇතුළු තැනක් වගේ. දැන් මම තවස්සාරි නන්දහමතුන් ජීවිතය ගැන විමුක්ති දෙන්නේ නැහැ. ඉතින් යාම කියන්නේ මහාන විමුක්ති කියලා. මොකද කියන්නේ? හොඳයි කැමතිද? නෑ. ඉතින් නන්දනාවුන් වහන්සේ වෙනවා ඉන්නවා. ප්‍රාර්ථනා කරලා ඉන්නවා. අතලක් පටන් ගන්න නැහැ. දැන් වෙන එකක් කරා. බුදුරජාණන් වහන්සේ උනාට මොකද? ස්වාමීන් වහන්සේ ගෙදර යන්න නැහැ කියලා. මොකද කියලා දැන් මොකද කාර්යයන්ට මම කිව්වා. එන්නේ ඉල්ල එනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා ජීවිතේ මොකක්ද කියලා. උන්වහන්සේ දැක්ක නාථහාමුදුරන්ගේ හැඟීම. මොකද කලේ උන්වහන්සේගේ ඉරිදිපදේ නාථහාමුදුරන් අපේ ගාලේ එක කෙනෙක් ගියා දේවලු. එකන්නේ පස්සේ මේ බලාපොරොත්තු වෙනවන්න රෝස් පාරයක් කරුදී දීගම්සරාව වෙනවා. ඇවිත් බුදුරජාණන් වහන්සේ නැටයලා. ඉතින් අරුව බුදුරජාණන් වහන්සේ මේකට කොහොමද ලස්සන? ලස්සනයි. හේතු අන්න බලන්න. ඒක තමයි. ගරුවර සල්මි කාලයට ඉස්සලා මෙයා ලස්සනයි කියන්නේ. ලස්සනයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ එනන්න අන්තර ඔබ මම කියන මේක වැඩකල මේ නැති 500 යන්න ගන්න ඕවා කියලා. බුදුරජාණන් වහන්සේ පොරොන්දු වෙනවා නම් කොහොමද කියන්නේ කරගන්නේ? මම බලන්නේ ඉස්සර දෙකේ බුදුරජාණන් වහන්සේ කොච්චර කරුණාවක් කියනවද? චූටි දරුවෙක් කියන භාවනාව. ඉතින් ඔන්න අන්තිම හොඳයි මම ඇතුළේ. ඊට පස්සේ ඔන්න මම බොහෝ කැමතියි. සතර සතිපට්ඨාන පටන් ගත්තා. ආනුතුරු විනායකට කියන්නේ ජීසුනා ගන්න උදාහරණයක්. ඊයස්සරාවදීමයි පොරොත්තු කරගෙන ඉන්නේ. පොරොත්තු කියන්නේ සබ්බපටිපස්සාන වැඩි වෙන්නේ නැහැ දැක්කේ තමයි ආරම්භය. මොකද බලන්නේ වැඩි වෙන්නේ නැහැ මේක යවන්නේ නැහැ. මෙයා මෙයාට මුතෙන් අරක් බුදුරජාණන් වහන්සේ කියනවා බාහිරුණා එදා මම බාහිරුණා කොළඹ මට දියස්සාවක් මට ඕනේ නැහැ කියලා මම ආවේ. මෙතුවා ආනන්ද ඔබ කෙලෙසුන්ගේ මිදිච්ච දවසේ යැයි මම හිතන්නේ. බලන්න කරුණාව මොන තරම් ආදරයෙන් කරුණාවෙන් දෙවියන්ට විමුක්තිය කරා කෙනෙක් යවන්නේ. පුරමාකාර කරුණාවයි කියන්නේ. පුරාතන ජීවිතේ පුරා ඒ උන්වහන්සේගේ ජීවිතේ පුරමාකාරයි. දකලා මොන මොනවා කිසිම ගැටලු ආපස්සට බුදු ජීවිත කිසිම ගැටලුවක් නැහැ අනේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ යම් කෙනෙක් කරන ශ්‍රාවකේ මුළු හදවතින්ම බුදුන් සිහි කරනවා නම් එයා ඒකාන්තික මහ පින් දල තමයි ජීවිතේ හරහා 예감이 비가고 아무 일이 하나씩 이제에 말하는 소리 내죠. 무도자는 말이 가운데 한뜻이 이거다. 이게 무도자는 말이 이게 라키입니다. वे लोग संपूर्ण विमुख की देखभाल उत्तर में ගුණාංගයේ හැම කිසිම හැම මොහොතකම විමුක්තිය ප්‍රතිසාරම දීසුලි. මානසිකව ඒක හරහා උන්වහන්සේ නොයෙක් උපකාර කළා. සමාජයේ කෙනෙකු උන්වහන්සේට වන්දනා නමුත් බැලුවා උන්වහන්සේ සූරා එයා විමුක්තිය ලබනවා. මට මේ උනන් තේරුම් ගන්න ආරෝප්‍ය ආශිය ධර්මයේ දකින්න පුළුවන් කියලා. දකන්න පුළුවන්. Come parte verifichiamo c e r a una sola p o t e n a E mentre, ma dove è? Allora, da noi esiste non esiste. b u u t i ma cosa ne sai? La mia s r a d a tu non mi hai tu non hai fatto la mia strada. Ora io non mi hai それを来年のまた、1年間は、それのどのくらい ගත්තත් කෝටේ වල මේ කියලා ගන්නෑ. එහෙම නැත්නම් ඉතාවතර නැත්නම් පහපාරෝ. මේ මොනවාට මොකක් හිතේ නැතිව කියන්නේ මේ දැන් තව ටිකක් ඉඳන් ආවෝද කරගන්න. ඉතින් මොනවාට කියවද? මේ කොහොමද නෑ? ප්‍රශ්නය. ඉතින් ප්‍රශ්නේ කියලා ආ සෝතාපන්න කෙනෙක් වඩපත් වෙනවා. බැලෙන ආකාරය. සෝතාපන්න කෙනෙක් වඩපත් වෙනවා. එයා කලකින් බෙදෙන මේ කාන්තේ. ආත්මවත්කමේ මේ කාන්තේ යනවා දක්වනවා. එයා සෝපත් කරන්නේ අච්චර වෙනසක් වුණා කියන්නේ. බලන්න කරනවා මෙලොව වෙනවාට තියෙනවා. වස්තනායි කියන සිත බුදුරජාණන් විමුක්තිය කොහොමද? කවදාම වෙන කිසිත් කරන්නේ නැහැ. සතරෙන් මිදෙන්න කොහොමද? දුකින් මිදෙන්න කොහොමද? බුදුරජාණන් වහන්සේ සාරයම උන්වහන්සේ ධර්මයේ සාරය. ඒ රහතන්ගේ ලක්ෂණය වෙන කවදාවත් බුදුරජාණන් වහන්සේ ගාන මනුෂ්‍ය සාක්ෂය බාහිර මේ සාක්ෂය

වේදනාවයි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සත්‍ය ප්‍රීතිය කියලා. ධර්මයේ සීකරලා කියලා නම් කරගෙන සීකරලා. එතනින් නවතින්න මොකද? යා එතනින් ගබුරු ධර්ම සීකරන්න පටන් ගන්නවා. අනිත් තමයි ජීවිතේ සදාන් පරප්‍රයෝගී තමයි ලැබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙන පිළිවෙලට නිරන්තරයෙන් අපි ධර්මයේ කරනවා ධර්මයේ ජීවත් වෙනවා වෙන ගානකට ඇදෙන්නේ තොරව සිරුම් පිළිසිත දේවා කරනවා තම ආස්තියේ නිස්සේ කරන අය සිරුම්ගේ ගුණ කියලා දුන්න සිරුම්ට ලැබුරු කර ගන්නවා අන්‍යයන් ජීවිතේ වාසනාවක් අන්‍යයන් ජීවිතේ ඵල සපතයි අන්‍යයන් ජීවිතේ සාර්ථකයි කරනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේ දේශනාවේ ප්‍රවේශ නිරීක්ෂය. උන්වහන්සේ දේශනාවේ ප්‍රවේශ උන්වහන්සේගේ දේශනා සාමාන්‍ය මානසිකට තේරුම් ගන්න සාමාන්‍ය මානසික කියන්නේ බුද්ධිමත් නම් නෝන සලකන්න පුළුවන් නම් යම් කරකට සත්‍යය කරන පරිදි සලකනවා දන්නේ. උන්වහන්සේ මොකද කරනවා? මුකුත් නොදන්න පිළිසක් කියලා මේ ලෝක ජීවිතේ මුතුනේ. ඒ සමගම සෑම යාදුනා. සෑම යාදුනා. මේමයි කිම්වත් මේමයි ප්‍රසන්නයි මේමයි සංවරයි මේමයි ඉස්සරහින් මේමයි අනුරකට මේමයි ප්‍රබෝධ කරන මේමයි ප්‍රහාණය කරන තමයි ප්‍රත්‍යාවය. ගුණාන සමාදන් කියනවා මහණෙනි ආසාව කියන්නේ නැති කරන්න පුළුවන්. නැති කරන්න බැරි කියන්නේ මම කියන්නේ. ඒක මම කරන්නේ පුළුවන් දේවල්. බැරි කියන්නේ. මොකද මේක ඒ තරම් අපේ ජීවිතේ පැහැදිලි නිරවුල් බැරි බුදුරජාණන් වහන්සේ පාන දැන් කවුරුද නෙමෙයි උන්වහන්සේ බොහෝ දෙනෙක් බොහෝ දෙනා ජීවිතවල කරත්න කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ එදෙමත් සරණ කීවතු උත්තරයන් වහන්සේ ලබා. ඒ නිසා කිසිසේත් මේ ලෝක අනිත්‍යය බුදුරජාණන් වහන්සේ හා පරමාර්ථ සලකන්නේ දෙපා. එහෙම එකක් නැහැ. බුදුරජාණන් වහන්සේ කාර්යය බුදුරජාණන් වහන්සේගේ තාපය අනිත් සාස්ෘණ වහන්සේලා බලනවා නෝනෙක ඉවසනවා එයා කියන්නේ මොකද කියලා තමයි සම්දෙක තේරෙනවා අත්තන්ගේ සාස්ෘණේ අවුරුදු කෙනෙකුට ඒකාන්තයෙන්ම මේ උදවියට රැඳිලා නිසා එහෙම නිසා මෙය ගුරුවරුගේ පස්සේ දුවන්නේ ඒව පස්සේ දුවන ධර්මයේ ධර්ම කියයි ධර්මයේ නොදකිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරගොත් එයා දන්නවා බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා. අන්නේ අහන්නට. එහෙනම් මතක තියාගන්න යම් කෙනෙක් අකුරවරණ ශක්තිය දැක්කොත් ජාති සිටේ පිළිතනවා වෙනස් වෙන්නේ කියන සත්‍යාව. බුදුරජාණන් වහන්සේ මේ රූපය පතරියාකෝ හේතුවායි සතරමා දහස් ඕන වෙනස් වෙනස් වෙනවා. එහෙ සෝතාපන්න ශ්‍රාවකයන් සත්‍යාව වෙනස් වෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙනම සෝතාපන්න ශ්‍රාවකයන් ලෝකයේ කිසිම දවසක නිත්‍යම යමක් කියනවා කියලා පිළිගන්නවා. එයා දන්නවා කීයේ පවතන. එයා අවබෝධ කරගන්නවා. මේ ලෝකේ ආත්මෝයම කියනවා කියන පිළිගන්නේ එයා අවබෝධ කරගන්නවා. අන්නින්ගේ අවබෝධය අපේ ජීවිතයේ කරන්නේ ඒක ජීවිතයේ පුදුමා ආසා පුදුමා හොරේකවල පුදුමා පිළිසාරා පෙර සිටේ ඉඳගෙන පිටසලා බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් කියනවා. මේ ධර්මයේ දැක්ම සුදු දැක්කා. මේ අල්ලගෙන වැඩක් නෙවෙයි. අපිට ධර්මයේ දකින්න බෑන පාරමිතාවන් පාරමිතා පුරාගෙන යනදෝ ඔක්කොම පස්සේ කාලේ ආවා. පස්සේ කාලේ ආවා. මතවාදී මේක මේක අවබෝධ කරගන්න එක තියෙනවා. මේක සාමීන මොන ජීවිතේක ප්‍රායෝගික පුරුදු වෙන එක තියෙනවා. ඒක ජීවිතයක් තියෙනවා. ඉතින් දැන් තේරුම් ගන්න ඕනේ අර ඒ භාග බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි මේ ලෝක අල්ප දානකට පාස්සේ විවිධ ආශ්‍රයවා උත්තමයන් ආශ්‍රයවා සංසිද්ධිය විස්මිත බුද්ධිය කියන්නේ මහා සංඥාවක් මහා සංඥාවක් මහා සීලය අපි අවබෝධ කරගෙන තියෙන දුක. එන්න සම්මේනේ සම්පූර්ණ අපේ කාර්යය සංසාරයේ සංඥා දෙකක් තියෙනවා. එකක් කෞතික අනුමික ආකාර. ඒකේ මුලක් නෑ. සංස්කාරව දැනෙන. ඒක වැදගත් නෑ. ඕල් විනාශ කරවද. දෙවෙනි ආහාර සංස්කාර. ආහාර සංස්කාරව කියන්නේ කරුණු සලකනවා.

الرحيم رحمت عالمين යුතුවන සේක මන්නේ සත්තුන් වහන්සේ වශයෙන් فيه نسيمة إنسان